තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි සම්බුද්ධ ශාසනයෙහි සිහිපත් කටයුතු සාරාණී උපෝසත දවසක් අද අපට එළඹී තිබෙනවා. මේ තමයි වස් තුන් මාසයේ තුන්වෙනි පෝය වන වපුර පසළොස්වක පොහෝ දවස. මේ දවසේ වැදගත් කාරණා කීපයක් සම්බන්ධ වෙනවා. බොහෝ සෙයින් භික්ෂූන් වහන්සේලා පෙරවස් එළඹී සමථ විපස්සනා භාවනා වඩමින් සිට අරහත්ත්වයටපත් වී විසුද්ධි පවාරණය පවාරණය කරනු ලබන්නේ මේ වපුර පසළොස්වක පොහෝ දවසේ. ඒක වැදගත් සිද්ධියක් ඇත කාලේ. ඒකම අපේ සරුවඥන් වහන්සේ බුදු වීමෙන් සත්වෙනි වසරේ තවතිසා භවණයෙහි මාතෘ දිව්‍ය රාජානන් ප්‍රමුඛ දසදහසක් සක්වලින් පැමිණි දෙවියන් බඹුන් මැද්දේ ගාම්භීර අභිධර්ම දේශනාව විස්තරාත්මකව තෙමසක් පුරා දේශනා කොට වදාළලා 80 කෝටියක් දෙවි බඹුන් මාර්ගඵලයන් පිහිටුවලා නැවත මනුලොවට වැඩම කරන දවසේ මේ වප්පුර පසළොස්වක් පොහෝ දවස. ඒ දවසේදී සංකස්ස පුරද්වාරයක වඩින වෙලාවේ මහ පොළොවට සමීපව අහසේ වැඩ ඉඳගෙන ලෝක විවරණ ප්‍රාතිහාර්ය පෑම සිද්ධ වුණේ අද වගේ දවසක. එසේම සෙවකට සංකස්සපුර ප්‍රදේශයේ අධිපතිව සිටියේ ශිරවර්ධන කියන සිටුතුම සම්බුද්ධ ශාසනයේ පැවිදි වී සරුවඥන් වහන්සේට තුන්සිවුරු පූජා කොට මතු බුදු වෙන මෛත්‍රී බෝසතුන් වහන්සේ වශයෙන් නේත විරුණාසී ලබා ගත්තේ ඒ අද මේ වගේ දවසක. මේ වාගේ ආශ්චර්ය සිදුවීම් තවත් රසක් තියෙනවා. සරියොත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස ඇසල පොය දවසේදී යමා මහ පෙරහැර පෑම දැකලා පැවිදි වෙලා 500ක් දෙන තුන් මාසය ඇතුළත අභිධර්ම ධාරණය කරගෙන හරියටම අද වාගේ දවසක අරිහත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ වාගේ තා සාරාණීය සිදුවීම් වලින් පූජනීයත්වයට පත් වූ අද මේ පොහෝ දවසේදී අපේ බුද්ධාලම්බන ප්‍රීති උපදවාගෙන ඊටම ගෞරව සංප්‍රයුක්තව අපට නියමිත ධර්ම සාකච්ඡාවට සද්ධර්ම වර්ෂාවට සවන් දෙන්න අපි සූදානම් වෙමු. අද දවසේදී ඉදිරිපත් කරනවා ප්‍රශ්නයක් මට ඇහුණා. ඒ කියන්නේ මීට පෙර දස අසුභයන් අතුරෙන් දෙකක් ගැන පැහැදිලිව දැනගන්න ලැබුණා. තවත් ඉදිරියේ තියෙන අසුභ භාවනාවන් සම්බන්ධ තවත් දෙකක් ගැන අපිට දැනගන්නත් නම් ඉතාම වැදගත් වෙනවා. ඒ තමයි විපුම්බක අසුභය සහ විචිද්දක අසුභය. විපුම්බක කියන්නේ කෙනෙකු මරණයටපත් වී දවස් දෙකක් තුනක් හතරක් වගේ යනකොට ශරීරයේහි දොරටු වලින් ඕජාව වැగిරෙන්න පටන් ගන්නවා. උතුරනවා ශරීරය අභ්‍යන්තරයේ තියෙන දේවල් ජීවෙවි දේවෙවි උතුරන්න පටන් ගන්නවා ආස්පසින් ඇසෙන් කනෙන් නැහැයෙන් දිවෙන් මේ කායේ මේ මුඛයෙන් එවාගේම අදෝ මාර්ග වලින් තවස් ඉදිරි වෙච්ච යන්තම් තියෙනවා නම් ඒ තැන් වලින් හැම තැනින්ම වැగిරෙනවා ඒ පූජා වැగిරෙන සර්ව වැగిරෙන අවස්ථාවේ තියෙන මෘත ශරීරයට තමයි විපුබ්බ කාසුබේ කියලා කියන්නේ ඒකත් භාවනාවට ආරමුණක් ඒ වගේම විච්ඡේදක කියන්නේ සමාරයට රාජ දඬුවම් වශයෙන් හෝ යුද්ධ මණ්ඩලදී හෝ සොරුන් විසින් හෝ මැදින් ශරීරයේ මැදින් කපා දමා තියෙන ශරීරය. ඒ විදිහේ මෘත ශරීරයක් දකින් ලැබුණා නම් මැරි එක දවසක් ගිය හෝ දෙකක් ගිය හෝ තුනක් ගිය හෝ ඒ වාගේ දෙකට වෙන් වෙච්ච ඒ ශරීරයට කියනවා මෘත ශරීරයට කියනවා විච්ඡිද්දක අසුබේ කියලා. මෙන්න මේකත් සමත භාවනා වඩා මඟඵල නිවන් සුව ලබන්න ආරමුණා. මේ ආ භාවනා ක්‍රම සම්බුද්ධ ශාසනයෙහි සරුවඥන් වහන්සේ හැර වෙන කිසිම ශාස්ත්‍රෝන් වහන්සේ නමක් දේශනා කරලා නැහැ. හේතුව මේවා අසුභයි. මේවා දකින්නත් අප්‍රියයි. සමීපෙන්වත් අපහසුයි. ඒ තරම් දුර්ගන්ධ වූ, ජේගුච්ඡ වූ, පටික්කෝල වූ අසුභ ධර්ම නිසා අසුභ අරමුණු නිසා වෙන කිසිම භාවනා ක්‍රමයක් කිසි කෙනෙක් දේශනා කළා නෑ මේ අසුභාවනා ගැන. නමුත් බුදුරජාණන් වහන්සේ සරුවක්ඥ බැවින් මහා කරුණික බැවින් ලෝකවාසී සත්වයන්ගේ හිතසුව පිණිස සෑම අරමුණක්ම සමත භාවනාවට විපස්සනා භාවනාවට නගන හැටි එයින් සමාධි භාවනාව වශයෙන් උපචාර සමාධි අර්පණා සමාධි ලබන හැටි ඒ පදනම් කරගෙන විපස්සනා වඩා මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගන්න හැටි දේශනා කරලා තියෙනවා. මේක තමයි අපිට තියෙන විශාල භාග්‍යය. සෑම අරමුණක්ම භාවනාවට ගන්න අපට උපදෙස් දී තියෙනවා සරුවක්ඥන් වහන්සේ. ඒ නිසා දැන් අපි මේ කියන සාකච්ඡා කරන විපුබ්බක අසුභය හා විනීලක අසුභය සම්බන්ධ ඉදිරියට සාකච්ඡා කිරීමට සූදානම් වෙමු. ස්වාමීන් වහන්සේ පුබ්බක අසුබය කියන්නේ කෙබඳු අසුබ අරමුණකටද? විපුම්බක අසුබය කියන්නේ ඇත්ත වශයෙන් අර මුලින්ම සඳහන් කළා දොරවල් වලින් හා සිදුරු වලින් ඕජා වැගිරෙන සරව වැගිරෙන අසුබයටයි. ඒක බොහොම දුර්ලභ දෙයක්. මොකද බොහෝසෙන් සෝම් විමකාරී කැලෑවකාරී කොතනරි පිට්ටනීකාරී කෙනෙකු විසින් පිළිදගුන් නොකළ මුර්ත ශරීරයේ සතුන් කඩා කනවා. එම අවස්ථාවන් එන්නේ ඉස්සර මේ ශරීරයේහි දිමි නිල් වී ඕජාගලන අවස්ථාවන් දකින් ලැබෙනවා නම් බොහොම පහසුවක් වෙනවා භාවනාවට. ඒක දුර්ලභ දෙයක්. එනිසා මේ නිපුම්බකාසුමේ කියන ඕජාගලන, සර්ව ගලන, පාත්පසින් දුගඳ හවුන් හමන ඒ අසුභය පිළිබඳවයි මේ විපුම්බකාසුභ භාවනාව කියලා හඳුන්වන්නේ. ඒ නිසා අපේ ගැන තවදුරට තේරුම් ගැනීමට උත්සාහවන්ත වෙමු. ස්වාමීන් වහන්ස විච්ඡේදක අසුබය භාවනාවට නගන්නේ කෙසේද? විච්ඡේදක අසුබය ශරීරයේ දෙකට මැදින් කපා දමා හෝ කැඩී හෝ තියෙන ශරීරයක්. ඒ ශරීරයක් භාවනා නැගීමේදී වෙන් වෙලා තියෙන කොටස් දෙක කෙනෙකු ලවා සාමණේර කෙනෙක් ලවා හෝ කැපකරු කෙනෙක් ලවා හෝ විශ්වාසවන්ත කෙනෙක් ලවා ලං කරවා ගන්නට ඕනේ. අඟලක් පමණ සමීපයට ලං කර ගන්නට ඕනේ. Taman විසින් ඒක ඇල්ලීම සුදුසු නැහැ. හේතුව ඒවට විශ්වාසවන්ත වෙනවා පිළිකුල් බව නැති වෙනවා. ඒ නිසා වෙන කෙනෙක් ලවා ඒක ලං කර ගැනීම භාග්‍යතුන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ ලං කරගෙන ඊට පස්සේ ඉතින් අර ඒ සම්බන්ධව තියෙනවනේ වටේට හාත්පස නිවිති බැලීම එවාගේම 11 ආකාරයකට පළමුවෙන් හය ආකාරයකට අසුබේ අරමුණ මෙනෙහි කිරීම ඊළඟට දෙවනුව පස් ආකාරයකට අසුබේ මෙනෙහි කිරීම ඒ විදිහට 11 ආකාරයකින් මේ අසුබේ දිහාසිත යොමාගෙන මන සිහියෙන් මන නුවණින් භාවනාවට යෙදීමෙන් මේ විචිද්දක අසුබේද සමත භාවනා වශයෙන් උපචාර සමාධි ප්‍රථම ධාන අර්පණා සමාධි ලබන්න පුළුවන් අරමුණක් වෙනවා. ස්වාමින් වහන්සේ අසුභ භාවනා වැඩිීමේදී සූදානම් වන්නේ කෙසේද? විශේෂයෙන් මේ අසුභ භාවනා වැඩිීමේදී සූදානම් විය යුතු කරුණු කීපයක්ම තියෙනවා. වෙනත් භාවනාවන්ට වඩා බොහොම භයානක එහෙම නැත්නම් දුෂ්කර අපහසු භාවනා නිසා පළමුවෙන්ම තමාගේ සීලය ඊටාම පිරිසුදුව සවිසුද්ධව ආරක්ෂා කරගෙන ඉන්නට ඕනේ. සීලය අපිරිසිදු නම් මේ බියටපත් වෙන එක අනිවාර්යයි. ඒ නිසා සීලය පිළිබඳව ගිහි කෙනෙක් හරි පැවිදි සාමණේර කෙනෙක් හරි උපසම්පදා කෙනෙක් හරි තමන්ගේ සීලය සවිසුද්ධව ආරක්ෂා කරගෙන ඉන්නට ඕනේ. ඒ වගේම ආහාර පාන වශයෙන් අමනුෂ්‍යයන් ප්‍රිය කරන ඔය පිළිහුඩු වර්ග ඒ කියන්නේ මාස් මාළු කරවල බෙච්චර ආදී කිසිම දෙයක් නොගෙන ඉන්නට ඕනේ. ඒවායින් වැළකීලා සිටින්නටම ඕනේ. නැත්නම් ඒකත් තමන්ගේ ඒ අසුභ භාවනාවේදී අන්තරාවකට හේතුවක් වෙනවා. ඊළඟට තමන් වැඩෙන මේ භික්ෂුන් වහන්සේ නමක් නම් වැඩෙන සේනාසනේ සංඝ ඉෂ්ඨවිරේ ස්වාමින් වහන්සේට ඒක මතක් කරන්නටම ඕනේ. ඒ වගේම ගමක නම් ගමේ ගම්පතිතුමාට අනිවාර්යෙන් කියලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ ගම්මුලාදානිතනච්චාට හරි පොලිසිය ලොකු මහත්මයෙකුට හරි කියලා තියෙන්න ඕනේ. ඒ වගේම දැන් සොහොන් පිට්ටනයක නම් ඒ සොහොනේ වැඩ කරන සොහොන් පාලකයන්ට කියලා තේන්නට ඕනේ. ඒ මක්නිසාද සමහර විට මේ භාවනා කරන්න ගියාම අනතුරකටපත් වුණොත් ඒ කවුරුත් Tamanට උපකාර වෙනවා. ඒ නිසා ඒ සඳහා ඒ කීප දෙනාට මතක් කරලා තියෙන්නට ඕනේ. ඊළඟට සුදුසු වේලාවක මනා සිහිය, මනා නුවණ, මනා වීර්යය අදිෂ්ඨාන ශක්තිය හිතේ දරාගෙන තියෙන්නට ඕනේ. විශේෂයෙන් මේ භාවනාවට සූදානම් වීමේදී මේ කියන උපදේශ ටික හරියට අනුගමනය කරමින් එපමණක් නෙමෙයි ගුරු උපදේශ හරියටම මතක තියාගන්නට ඕනේ. මේ භාවනා සම්බන්ධ ගුරුවරයාගෙන් ආචාර්යවරයාගෙන් නිසිතේ ආගෙන තියෙන්නට ඕනේ. ඒ ආගෙන තියෙන උපදේශ ටික මතක් කරගෙන සිටින්න ඕනේ කිසිවක් අත්හැර දින වෙන හැටියට. මේ විදිහට සෝදානම් වෙලා තමයි ඒ භාමයේ භාවනා අරමුණට සමීප වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අනික් කාරණේ මේක හැමදාම ලැබෙනව නෙමෙයි. ඒ නිසා සුදුස්සන්ට කියලා තියෙන්න ඕන කොතන හරි මේ වාගේ මුර්ථ ශරීරයක් එහෙම තියෙනවා නම් කරුණාකර මට කියන්නයි කියලා. ඒ මොකද හැමදාම සොය සොය ඇවිදින්න බැරි නිසා. ඒකම හදිසියෙන් ඒ විදිහේ අරමුණක් ලැබුණත් හරියට අර ඉක්මන් වෙලා ගමන් කරන්න සුදුසු නෑ. හදිසියෙන් දුවකන් යන්න සුදුසු නෑ. ඒකට හේතුව එහෙම ගියොත් එහෙම අතරමඟ කරදරයක් ඇති වෙනවාමයි. නමුත් ඉබේ සිදු වෙනවා සමාධියට මෙහෙම ආරමුණු. නිදසුණක් වශයෙන් කියනවා නම් උපසම්පන්න ස්වාමීන් වහන්සේ නමක් සාමණේර ස්වාමීන් වහන්සේ නමක් සමග ගියා කැලෑවකට මේ දැහැටි සකස් කරගෙන එන්න දැහැටි කూరు සපයාගෙන එන්න කැලෑවේ තියෙනවා දැහැටි හදන මේ ගස් වර්ග. දැන් අපේ රටේ නම් බෝමු ගස් තියෙනවා. බෝමු ගස් වල සාමාන්‍යයෙන් ගොබිල් අරගෙන ඒවා අඟල් 8ක 10ක විතර දිගට කෑලි කෑලි කපාගෙන ඒක තලලා දැහැටි හදා ගන්නවා. අපිත් එහෙම හදලා තියෙනවා. ඒ විදිහේ දැහැටි කපා ගැනීම සඳහා මේ දෙනම වනාන්තරයට ගියා. උපසම්පන්න ස්වාමීන් වහන්සේ ගස් වලින් කපන්නේ නැහැ. උන්වහන්සේට ඒකෙන් ඇවැත් වෙනවා. සාමණේර නමද පුළුවනි. ඉතින් සාමණේර නම් ඉස්සෙල්ලා ගියා. ඉස්සෙල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඈත් වුණා. උපසම්පදා ස්වාමීන් වහන්සේමින් ඒ තන්තෙන් බලමින් වර්ධිනකොට සාමණේර නම ඈතට ගිහිල්ලා. ගෙයින් උන්වහන්සේ බොහෝ වෙලාවක් පමා වුණා. බොහෝ වෙලාවක් පමා වුණේ නිකන් නෙමෙයි. පිට්ඨනීක මූර්ත ශරීරයක් තිබුණා. මූර්ත ශරීරය බලාගෙන භාවනා කළා. ඇත්ත වශයෙන් පෙර ಜಾති ජාතවල අසුභ භාවනා වඩලා තියෙන්නට ඇති මේ භාවනාව වැඩිීමේ ආරම්භයේ සිටම උන්වහන්සේගේ හිත සමාධි වුණා. ඉස්සෙල්ලා පරිකර්ම සමාධිය කියන සමාධිය ඇති වුණා. ඊළඟට උග්ඝා නිමිත්ත ඇති කරගෙන මේ සමාධිය ඇති වුණා. ඊළඟට ප්‍රතිභාග නිමිත්ත ඇති වෙලා උපචාර සමාධිය ඇති වුණා. උපචාර සමාධිය ළඟට ප්‍රථම ධානයක් ලැබුණා. ප්‍රථම ධානයේ පදනම් කරගෙන විපස්සනා වැඩුණා. සෝවාන් මාර්ගඵල ලැබුණා, සකෘදාගාමී මාර්ගඵල ලැබුණා, අනාගාමී මාර්ගඵල ලැබුණා. තවත් ටික වෙලාවක් ඉඳ ලැබුණා නම් රහත් වෙනවා. ඔය අතර උපසම්පන්න ස්වාමීන් වහන්සේ කතා කළා සාමණේර කියලා කොහෙද මේ ඉන්නේ කියලා දැනගන්න. ඒතකොට එක වචනෙම්ම අර සුවච සුවිනීත සාමණේර නම ආපසු හැරි ඇවිල්ලා කිව්වා ස්වාමින් වහන්සේ මා මේ ගිය පාරදී ගියේ තමුන් වහන්සේ වඩින්න අසවල් තැනද යම් කිසි ආරමුණක් දැකෙන් ලැබෙනවා කියලා කාරණේ කියුවා. ස්වාමීන් වහන්සේ තෙතෙන් ගිහිල්ලා බැලුවාම ඇත්තට මේ මෘත ශරීරය දැක්කා. අර කලින් උපදේශ ලබාගෙන තියෙන නිසා ඒ අනුව මේ මෘත ශරීරය දිහා භාවනා කළා. නොබෝ වේලාවකින් ඒ ස්වාමින් වහන්සේත් අනාගාමි මාර්ගඵලයටමපත් වුණා. මේක පෙර ජාති ජාතිවල පළ පුරුදු කරපු නිසා ලැබිච්ච වාසනාවක්. ඒ වාගේ අද වුණත් මේ භාවනා ක්‍රම යම් ප්‍රමාණයකට හරි වඩලා තිබුණොත් මේ ජීවිතේ නොලැබෙනවා නම් මතු අනාගත භවයකදී හරි මාර්ගඵල ප්‍රතිලාභයට උපකාර වෙනවා. ඉතින් මා මේ සඳහන් කරන්න ගියේ මේ භාවනාවට අසුභ භාවනාවට සූදානම් වීමේ පිළිවෙත ගැනයි. ඒ කියන්නේ සීලය හොඳට පිරිසිදු කරගන්නට ඕන. උපාධ්‍යාන වහන්සේට, ආචාර්යයන් වහන්සේට, සංඝ වහන්සේට මතක් කරලා තියෙන්නට ඕන. ගම්පතිතුමාට පොලිස් නිලධාරිතුමාට මතක් කරලා තියෙන්නට ඕන. ඒ වගේම සොහොන් පාලක කෙනෙක් ඇත්නම් ඔහුට මතක් කරලා තියෙන්නට ඕන. ඒකම අදිෂ්ඨාන ශක්තියක් හිතේ දරා ගන්නට ඕන. මස් මාළු ආදී පිළිහිඳු જાතියෙන් වැළකී සිටින්නට ඕන. තෙල් බැඳුම් කෑමෙන් වැළකී සිටින්නට ඕන. සහැල්ලු ආහාර පමණක් රැගෙන සිටින්නට ඕන. ගුරු උපදේශ හරියට මතක තබා ගන්නට ඕන. මේ විදිහේ අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කරගෙන ගුරු උපදේශ හරියටම අනුගමනය කරමින් මේ අසුභ භාවනා සඳහා සෝදානම් විය යුතුය කියන එක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අසුභ භාවනා දෙක ගැලපෙන්නේ කෙමදු රාග චර්තයන්ටද? එයින් මේ විපුම්බක කියන ඕජාගලන අසුභය හැමෝටම නෙමෙයි විශේෂයෙන්ම දැන් මේ දස අසුභයේම රාග චරිතයන්ඩයි සත්කාය වෙන්නේ. නමුත් එක එක අසුභ භාවනාවෙන් එක් එක් වැනි චරිතයන්ට ගැළපීමක් තියෙනවා. එක එක විදිහේ රාග චරිතයන්ද. විපුම්බක කියන එකේ පුදුම දුර්ගන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඕජාගරණ ශරීරයේ පුදුම දුර්ගන්ධයක් තියෙනවා. ඒ දුර්ගන්ධය නිසා උන්වහන්සේට ඒක ගැළපෙනවා. ඒකට කියනවා ගන්ධ රාගයාට සුදුසුයි කියලා. ගන්ධ රාගයා කියන්නේ මේ නොයෙක් නොයෙක් ස්ටෑන්ඩ් වර්ග එවාගේම සුවඳ වර්ග පරිහරණය කරන අයට මේ ශරීරයේ තියෙන මේ දුර්ගන්ධය පිළිබඳව தත්ත්වය තේරුම් ගැනීමෙන් අවබෝධ වීමෙන් තමන් විසිතේ තියෙන මේ සුවඳ වර්ග පිළිබඳව ආසාව යටපත් වෙනවා. ඒක නිසා සුගන්ධ රාගීන්ට මේක ඊටාම වැදගත් භාවනා අරමුණක් වෙනවා. විච්ඡිද්දක අසුභේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ ඝන භාව ශ්‍රාගේන්ට සත්‍රායයි කියලා. ඝන භාව කියන්නේ මේ ශරීරයේ ඒකාබද්ධ ශරීරය. මේ ශරීරයේ බොහොම හැඩරුව ඇති, මාංශ පේශි පිරී ඇති, බොහොම ලස්සන ශරීරයක් නේ කියලා තමන් ගැනම තමන් ආමෝදනය වෙනවා. තවත් කෙනෙකු දැක්කම ඒවා ගැන ඇලෙනවා. ඒ විදිහේ ඇලීමක් ඇති පුද්ගලයන්ටයි මේ විච්ඡිද්දකාසුබය දැක්කාම ඒක සත්‍රාය වෙන්නේ. ඕට ඒකෙන් චිත්ත සමාධිය වඩන්න පහසුවක් වෙනවා තමන්ගේ හිතේ තියෙන අර ඒක ඝන භාව ශරීරයේ සම්බන්ධ තියෙන ආසාව යටපත් වීම නිසා මෙන්න මේක නිසා මේ දෙන්නට මේ අසුබ දෙක විශේෂයෙන් ගැළපෙන බව අර්ථ කථාචාර්යයන් වහන්සේලාද හඳුන්වලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්ස අසුභ භාවනා වැඩිම නිමිති අරමුණු ගන්නේ කෙසේද? අත්වාසීම සෑම අසුභ භාවනාවක් සම්බන්ධව දැනගත යුතු කාරණා කීපයක් අපි මුලදීම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අසුභ භාවනාවට සූදානම් වන භික්ෂුන් වහන්සේ හෝ යෝගාවචරයා අර මුලින් සඳහන් කළාසේ සීලය පිරිසිදුව තබා ගැනීම, සිය යුත්තන්ට දැනුම් දෙ යුත්තන්ට දන්වලා සිටීම, එවාගෙම ගුරු උපදේශ හරියට මතක තබා ගැනීම මේ සියල්ලම සිද්ධ කරගෙන උන්වහන්සේ පිටත් වෙනකොට තමන් පිටත් වෙන දොරටුව තමන් කුටියක නම් ආවාසයක නම් නිවසක නම් ඒ පිටත් වෙන තැන දොරටුව මතක තබා ගන්නට ඕනේ. මම මේ නැගිනේර දොරටුවෙන් පිටත් වුනේ නැත්නම් උතුරු දොරටුවෙන් දකුණු දොරටුවෙන් ආදි වශයෙන් පිටත් වූ දොරටුව මතක තබා ගන්නට ඕනේ. ඊළඟට තමන් පේනගෙන මාර්ගයේ මතක තබා ගන්නට ඕනේ. මම මෙතනින් දකුණට හැරෙනවා, මෙතනින් වමට හැරෙනවා, මෙතන මල් ගහක් තියෙනවා මෙතන තුඹසක් තියෙනවා මෙතන උස් ගහක් තියෙනවා ආදි වශයෙන් ඒ ඒ ගස් වර්ග ගණ එවාගෙම හැරෙන තැන් ගැන හොඳට මතක තබාගෙන ඉදිරියට පේන ගන්නට ඕනේ ඊළඟට අසුබ අරමුණ තියෙන ස්ථානයේ සමීප වීමේදී කපාටම ලං වීම සුදුසු නෑ ඊළඟට උන්වහන්සේ පේන තෙක් මානෙ හොඳට ඇහැට ලක් වෙන ප්‍රමාණය ඉඳගෙන වටේට තියෙන අරමුණු බලන්නට ඕනේ ඒ කියන්නේ දිසාවල හාත්පසින් තියෙන ගස් වර්ග, ගල් වර්ග, මේ අසවල් කියන ගහක්, අසවල් කියන කළු ගලක්, අසවල් කියන සුදු ගලක්, අසවල් කියන තුඹසක්, අසවල් කියන පඳුරක්, අසවල් කියන මල් ගස් ගොම්මනක්, ඔය වගේ දේවල් වටේට තියෙන දේවල් මේ මතක තබා ගන්නට ඕනේ. ඒ සියල්ලම සිදු කරන්නේ Tamante ඉදිරියට ප්‍රයෝජන වෙනවා. දැන් මාර්ගය ගැන මතක තබා ගන්න ඕනේ වීති ප්‍රතිපාදනයේ පිණිස. දේශය පිළිබඳ අසම්මෝහය පිණිස. ඊළඟට දැන් මේ වටේට තියෙන ගස් ගල් ආදී ගැන මතක තබා ගන්නට ඕන කරන්නේ නොමුලා වීම පිණිස. නොමුලා වීම කියන්නේ දැන් මේ භාවනා කරනකොට බොහෝසෙන් උග්ඝා නිමිත් අවස්ථාව වෙනකොට ඒ මූර්ත ශරීරය නැගිටිනවා වගේ. ඒ වගේම තමන් වෙතට ඇවිල්ලා තමන් බදා ගන්නවා වගේ කොහොම අවස්ථාවක් සිදු වෙන්න පුළුවන් සමහර යෝගාවචරයන්ගේ. ඒවා ඇත්තට සංඥාවේ විපර්යාසයක්. සංඥාව කියන්නේ තමන්ගේ හිතේ තියෙන හැඳිනීමක්. මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන් කියලා හිතේ තියෙනවානේ. ඒ තියෙන හිතේ තියෙන සංඥාව නිසාම පේන්න සිදු වෙනවා. එතකොට උන්වහන්සේ අර වටේ තියෙන අරමුණු ගැන බලනවා අසවල් කරන ගලක් අර තියෙන්නේ. ඒ ගල නැගිටින්නේ නැහනේ. මේ මෘත ශරීරයත් නැගිටින්නේ නැහැ. අසවල් වෙන අර ගහක් තියෙන්නේ. ඒ ගහ නැගිටලා ඉන්නේ නැහනේ. ඒ වගේ මේ මෘත ශරීරයත් නැගිටලා ඉන්නේ නැහැ. ඒ වගේ අහවල් කරන මල් පඳුරක් තියෙන්නේ. මේ මල් පඳුර නැගිටලා එන්නේ නැහනේ. ඒ වගේ මූර්ත ශරීරය නැගිටින්නේ කොහොම හිතන කොට අර තමන්ගේ සංඥාව වෙනස් වෙලා නියම විදිහටම සිහිය පිහිටවනවා. අර අත්‍ය වශයෙන් සිහිය දුර්වල වීමෙන් සිහියේ ක්‍රියාකාරීත්වයේ අබල වීමෙන් තමයි අර සංඥා විපර්යාසයෙන් මූර්ත ශරීරය නැගිටිනවා වගේ තමන් දිහාට එනවා වගේ තමන් බදා ගන්නවා වගේ අවස්ථාවන් සිද්ධ වෙන්නේ. අන්න ඒවා වැළකෙනවා මේ වටේට හාත්පස තියෙන නිමිති ගැන සංකල්පනාව ඇති කර ගැනීමෙන් මතක ඇති කර ගැනීමෙන් මේකත් වැදගත් කාරණයක් අනිත් කාරණය මේ මූර්ත ශරීරයේ දිහා බැලීමේදී ඊටා ඈත් කළා බලීම සුදුසු නෑ ළඟටම ලංවීම සුදුසු නෑ තමන්ගේ හුළඟ මූර්ත ශරීරයට වැටෙනසේ සිටීම සුදුසු නෑ මූර්ත ශරීරයේ සුළඟ තමන්ට වදිනසේ සිටීම සුදුසු නෑ ඒ මොකද තමන්ගේ ශාරීරියේ දුර්ගන්ධය නැත්නම් ශරීර ගන්ධය මෘත ශරීරයට වැටීමේදී සමාජයට එතන අමනුෂ්‍යෙක් අපට නොපෙනී ඉන්නවා නම් ඔහු කෙපෙනවා. ඊළඟට මෘත ශරීරයේ ගන්ධය හුළඟ අපට වදිනවා නම් අපට දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා උඩු සුළඟට යටි සුළඟට කියන මේ අවස්ථා දෙකෙන් වැළකීලා තමන්ගේ ගාමේ ශරීර ගන්ධය නොවදින හැටියට ඒ වගේම මේ මෘත ශාරීරියේ ගන්ධය Tamanට නොවදින හැටියට තැනක හිටින්නට ඕනේ වාඩි වෙලා හරි හිටගෙන හරි. ඒ වගේම ඊටාම දුරස්ත වුණොත් හරියට නිමිත්ත අරමුණ දෙන්නේ නැහැ. ඊටාම ලං වුණොත් ඒකත් අපහසුයක් වෙනවා. දුර්ගන්ධය දරා ගන්න බැරි වීම නිසා. මේ නිසා වඩාත් ඈත් නොවි වඩාත් සමීප නොවි හොඳින් මෘත ශරීරය ඇහැට පේන තැනක මේ ඉඳගෙන හිටගෙන තමයි මේ භාවනාරමුණ ගන්නට සිදු වෙන්නේ. මෙන්න මේ විදිහේ නිමිති ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේ මේ ශරීරයේ තියෙනවානේ කරුණු 11කින් නිමිති බලන්න ඒ කියන්නේ වන්නතු ලිංගතු සංකානතු දේශතු ඕකාසතු පරිච්ඡේදතු කියලා කරුණු හයකින් ඉස්සලා බලන්නට තියෙනවා වන්නතු කියන්නේ ශරීරයේ පාට මේක කළු පාටයි නැත්නම් තල එළලු පාටයි නැත්නම් සුදු පාටයි ඒ වගේ පාට ඒ ශරීරයේ තැන් තැන් වල තියෙන පාටක් බලන්න පුළුවන් ලිංගත්ව කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය නෙමෙයි. ලිංගත්ව කියන්නේ මේක ලපටි කෙනෙකුගේ ශරීරයක්. නැත්නම් තරුණ යෝගයේ ශරීරයක්. නැත්නම් මැදි වයසේ කෙනෙකුගේ ශරීරයක්. නැත්නම් වයස්ගත කෙනෙකුගේ ශරීරයක් ආදි වශයෙන් වයස අනුව බැලීමයි ලිංගත්ව කියලා කියන්නේ. ඊළඟට දෙසතුව කියන්නේ නාභියෙන් උඩ කොටස, උඩ දිශාව. නාභියෙන් යට කොටස යට දිශාව හැටියට දිශාව වශයෙන් බලනවා. ඕකාශතෝ කියන්නේ තන පිහිටි තන අත තියෙන්නේ මෙතන පය තියෙන්නේ මෙතන දකුණු අත මෙතන වම් අත මෙතන එස තියෙන්නේ මෙතන කඳ තියෙන්නේ මෙතන ඒ වගේ අර ශරීරයේ පිහිටි ආකාරයේ ඒ ඒ අවයව අනුව බලන්නට පුළුවන් ඒක තමයි ඕකාශතෝ කියලා කියන්නේ පරිච්ඡේදතෝ කියන්නේ ඒ ඉම බැලීම දැන් මේ ශරීරයේහි අතේ සීමා මෙන්න මෙතනයි පයේ සීමා මෙතනයි එසේ සීමා මෙතනයි කනේ සීමා මෙතනයි ආදි වශයෙන් ශරීරයේ ඒ සීමාව බැලීම සීමා කියන්නේ ඒකේ තියෙන දිග පළල ආදි වශයෙන් සලකා බැලීම ඊළඟට පරිච්ඡේදතු පරිච්ඡේදතු කියේ සීමානෝ බැලීම ඔය කියන ක්‍රම හයට අනුව බැලීමේදී මේ නිමිත්ත හරියටම ඇහැට පේන්න වගේ හිතට අරමුණු වුණා නම් වාසනාවක් ඒකට කියන්නේ උග්ඝා නිමිත්ත කියලා එහෙමත් නැතිනම් හැබැයි පූර්ව භවවලදී පූර්ව ජාතිවලදී ඔය භාවනා වල්ලා තියෙනවා නම් ඔය කියන ක්‍රම හයෙන් එකකින් සමාත මේ අසුභය හරියට අරමුණු වෙනවා. එහෙම නැති කෙනෙක් තවත් ක්‍රම පහකට බලන්න තියෙනවා. සම්දිතු, විවරතු, නින්නතු, කලතු, සමන්තතු කියලා. සම්දිතෝ කියන්නේ මේ ශරීර සම්දි තියෙනවනේ ඉතින් 180ක් ඒවා ගැන බලන එක නෙමෙයි. අතේ සම්දි තුනක් තියෙනවානේ. ඒ කියන්නේ මණික් කටුවේ සම්දිය, වැලමිටේ සම්දිය, එවගේ බාහුවේ උඩු මේ උරහිසේ සංධිය. පයත් ඒ වාගේ තියෙනවා. ඒ වාගේ කටි සංධිය, බෙල්ලේ සංධිය, ඒ වාගේ සංධි ස්ථාන අනුව බලනවා. ඒ වගේම විවරතු ඒ කියන්නේ කට ඇරී තියෙනවා නම් මේ විවෘත වෙලා ඇස් ඇරී තියෙනවා නම් මේ විවෘතේ බලනවා. ඒ වගේම බෙල්ලටයි කඳටයි අතරේ තියෙන ඉදස්තරයක් ඒ විවෘතය බලනවා. අතටයි අත් දෙකට අතරේ කඳටයි අතටයි අතරේ විවෘතයක් තියෙනවා. ඒකත් බලනවා. ඒ වගේම දෙපය අතරේ විවෘතයක් තියෙන එකත් බලනවා. මේ විදිහට ශරීරයේ විවෘත తත්වය අනුව බලනවා. ඒ වගේම නින්නතෝ තලතෝ නින්නතෝ කියන්නේ මම ඉන්නේ මේ උස්තැනක. මේ මූර්ත ශරීරයේ තියෙන පහත් තැනක. එහෙම නැත්නම් මම ඉන්නේ මිටි තැනක. මූර්ත ශරීරයේ තියෙන උස්තැනක. ඒ විදිහට නින්න වශයෙන් තල වශයෙන් බලනවා. සමන්තතෝ කියන්නේ ශරීරයේ වටේටම බලනවා. විශේෂ පටන් දෙපතුල දක්වා දකුණු අංශයෙන් ගිහිල්ලා වම් අංශයෙන් බලනවා එමත් ඉස්ස දක්වා. මේ විදිහට රවුමට බලනවා. ඒක තමයි සමන්තත්ව බැලීම. මෙන්න මේ ක්‍රම 11න් යම්කිසි ක්‍රමයකින් හිතට අරමුණු වෙනවා මේ ශරීරය. ඉස්සෙල්ලා එහෙන් බලාගෙන ඕජා වැගිරෙන ශරීරයනේ එනිසා විපුබ්බකාසුබේ විසුප්පකාසුබේ විසුබ්බකාසුබේ කියලා විපුබ්බකාසුබේ කියලා නැවත නැවත හිතන්නට ඕන. ඒකවර සියවර දහස්වර හිත හිතා ඉන්නට ඕන වචනිනක් කියන්නට ඕන. එහෙන් බලාගෙන වචනින් කියනවා හිතින් හිතාගෙන හිතින් කියනවා. මේ විදිහට වචනෙනොයි හිතෙනොයි කියමින් හිතමින් ඉන්නකොට මේ ශරීරයේ මෘත ශරීරය මේ තීන හැටියටම හිතට නැවී පේන්න පටන් ගන්නවා. ඒ නැවී පේන අවස්ථාවට කියන්නේ උග්ඝහ නිමිති කියලා. ඒ නැවී පේන අවස්ථාවේ තවදගත් වෙනවා මොකද වැඩි වෙලාවක් එතන ඉඳ අපහසු වෙනවා. සමාට දුර්ගන්ධ හැමේ හමනවා සමාට සතුන් ලං වෙනවා සමාට ඇඟිලි වැටිගෙන ඉන වෙලාවක් වෙනවා ඒ වාගේ දේවල් නිසා ආපසු යන්න සිද්ධ වෙනවා යන්න සිද්ධ වෙනකොට මේ උග්ඝහ නිමිත්ත ලැබුණා නම් ඒක හිතින් අරමුණු කරගෙන හැමින් හැමින් ආ මාර්ගයේ පිය නගන්න ඕනේ පාර වැරෙදෙන්නේ නැතුව තමන් ආපු පාර මතක තබාගෙන ඉන්නවනේ ඒ මාර්ගයේම පිය නගන්න ඕනේ ඉන් තමන්ගෙන සේනාසනයක ස්ථානයක ඒ දිහාවට හැරී සක්මන් කරන්න ඕනේ. ඒ දිහාවට හැරී වාඩි වෙලා ඉන්නට ඕනේ. අන්න ඒ විදිහටයි නිමිති ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ස්වාමීන් වහන්ස මේ අසුභ භාවනා දෙකෙහි උග්ඝා නිමිති පටිභාග නිමිති කෙබඳුද? විශේෂයෙන් මේ භාවනා සම්බන්ධව ගැඹුරට අපි තේරුම් ගැනීමට අවශ්‍යයි. නමුත් සංක්ෂේපයෙන් කියනකොට මෙහෙමයි. දැන් මේ විපුබ්බක අසුභයේදී උග්ඝා නිමෙත්ත කරුණු 11කට අනුව බලාගෙන යාමේදී තමන්ගේ අසුභය නම වශයෙන් කියකියා ඉන්නකොට ඊළාට හිතින් හිතා ඉන්නකොට ඒ අසුභය හරියටම ඇහැට මෙන් ලක් වෙනවා. ඒ ලක්වීමේදී ඒ අවස්ථාවට කියනවා උග්ඝා නිමෙත්ත කියලා. උග්ඝා නිමෙත්ත. ඒ කියන්නේ ඉගෙනගත් අරමුණ. උග්ඝහ නිමිත්ත නෙමෙයි නියම භාවනාට ආරමුණ. ඊළඟට තව වඩන්න තියෙනවා ඒකේ ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නට ඕනේ. ප්‍රතිභාග නිමිත්ත ලබන්න නම් යෝග්ඝහ නිමිත්ත අනුව වාඩි වෙලා හෝ හිටගෙන හෝ එතනම හෝ වෙන තැනකට ගිහින් හෝ ඒ උග්ඝහ නිමිත්ත අනුව විපුබ්බකාසුවේ විපුබ්බකාසුවේ විපුබ්බකාසුවේ කියමින් හිතමින් මෙනෙහි කරමින් ඉන්නකොට ඒ විපුබ්බකාසුවේ කියන අර ඕජාගලන ස්වභාවය ඒකාබද්ධ වෙලා ඒ කියන්නේ මුළු ශරීරයේම සුදු රෙද්දකින් වැහුවා වාගේ. මුළු ශරීරයේම ලා පාට සුදු රෙද්දකින් වැහුවා වාගේ පේන්න පටන් ගන්නවා බොහොම නිශ්චලව. බොහොම නිශ්චලව වැටහෙනවා. ඒ අවස්ථාවට කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. ඒක තමයි හිස් යථා තත්ත්වය උග්ඝා නිමිත්ත ලැබීමයි ප්‍රතිභාග නිමිත්ත ලැබීමයි දෙකේ තත්වය. එතකොට උග්ඝා නිමිත්ත අවස්ථාවේදී හිතේ සමාධියක් ඇති වෙනවා. ඒ සමාධියට කියනවා පරිකර්ම සමාධිය කියලා. ඒ වෙලාවේ ශරීරය බොහෝම හැල්ලු වෙනවා කිසිවක් ශරීරේ නොදැනී යනවා ඒ වගේම හරියට වතුරේ බහලෙන්න වගේ බොහොම සිසිලක් කයට ගතට ඇති වෙනවා ඒකම නීවරණ යම් පමණකින් යටපත් වෙනවා නමුත් ඒක ගැඹුරු සමාධියක් නොවේ ඒකේ තියෙනවා ප්‍රීතිය සෝමනස්ය ඔක්කොම තියෙනවා නමුත් අර ප්‍රතිභාග නිමිත්ත අවස්ථාව වෙනකොට ඊට වඩා විශේෂත්වයක් දැනෙනවා ඒ විශේෂත්වය කියන්නේ එතෙන්දී නීවරණ කියන මාර්ග බාධක කරුණු පහම යටපත් වෙනවා. ධානාංග කියන විචාරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහ ශක්තිමත් වෙනවා. නමුත් ඒක මේ අර්පණා සමාධියක් ධාන සමාධියක් නොවේ. ඒකට කියන්නේ උපචාර සමාධිය. ධාන සමාධියට ආසන්න නිසා උපචාර සමාධිය. ඒ කාමාවචර කුසල්සිත තුළයි ඒක පහළ වෙන්නේ. කාමාචර කුසල් ජවන්සිතක් ගානේ මේ උපචාර සමාධිය ලැබෙනවා. ඒ වෙනාමේදී කය හිත පුදුමාකාර සංසිඳීමකටපත් වෙනවා. සමහර යෝගාවචරයන් නොදන්නාකම නිසා මම ප්‍රථම ධානය ලැබුවා කියලා හිතනවා නෑ. එහෙම ලැබිලා නෑ. එතන තියෙන්නේ උපචාර සමාධිය පමණයි. ඒ ප්‍රතිභාග නිමිත්ත අවස්ථාව හැබැයි ස්ථීර නෑ ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එනිසාගේ ලැබුණ පමණින් එකපාරටම සන්තෝෂ වෙලා ඒ ගැන තෘප්තිමත් වෙලා ඒකට ආශා කරන්න සුදුසු නෑ. ඒක ලැබෙච්චාම ඒක නැවත නැවත වශීභාට පමුණවා ගන්නට ඕනේ. ඒ ප්‍රතිභාග නිමිත්ත විනාඩි 5ක් පවතිවා, විනාඩි 10ක් පවතිවා, විනාඩි 20ක්, විනාඩි 30ක්, විනාඩි 40ක්, විනාඩි 50ක්, පැයක්, පැයකමාරක් වම කල් පවතින අදිෂ්ඨාන කරන්න ඕනේ. සත්‍යයක නැති වෙනවා. ඒකට ආශා කළොත් ඒක එහෙ පිටීම පහත වැටෙනවා. ඒ නිසා ආශා කරන්නේ නැතුව ඒ ගැන අමුතුවෙන් කිසිම ඇලීමක් නැතුව කාණේ දිගු කරමින් ඒක ස්ථාවර කරගන්න ඕනේකට කියන නිමිත්ත වසී භාවයේ කියලා. තමන්ගේ නිමිත්ත වසී භාවට පමුණවා ගන්න ඕනේ. ඕනෙම වෙලාවක ඒක මෙනෙහි කරනකොටම නිමිත්ත පහළ වෙන්න පුරුදු කරන්නට ඕනේ. එතකොට ඒ ප්‍රතිභාග නිමිත්ත ලැබුණු පමණින් ප්‍රථම ධ්‍යාන ලැබෙනවා නෙමෙයි. ඒ ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරගෙන ඒකටම හිත යොදාගෙන විපොබ්බක අසබේ මෙනෙහි කිරීමේදී යම් වෙලාවක ඒ ප්‍රතිභාග නිමිත්තෙහි හිත කිඳා බහින අවස්ථාවක් වාගේ පහළ වෙන්න පුළුවන් සෙනිකව. ඒක එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණය වුණාට ඒක ඊට පස්සේ නැවත නැවත නැවත නැවත පහළ වෙන්න ඕන ඒ අනුව මෙනෙහි කිරීමේදී. එහෙම ගිහින් තමයි ප්‍රථම ධානයේ ශක්තිමත් බවට පමුණවා ගන්න ඉදිරියේ පුළුවන් වෙන්නේ සම්බන්ධව විශේෂයෙන්ම තින වසී භාව පහක් පුරුදු කරන්න. ඒව ගැනත් අපි ඉදිරියට සාකච්ඡා කරමු. එතකොට මෙන්න මේ විදිහට විපුබ්බකාසුභයේදී උග්ඝා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත ගැන අපිට තේරුම් කරගන්න පුළුවන්. විච්ඡිද්දකාසුභයේදීත් ඒ වගේ තමයි. විච්ඡිද්දකාසුභයත් අර මූලික උපදේශ අනුව හරියටම අසුභය දිහා බලාගෙන වචනින් කියනවා විච්ඡිද්දකා සුභය විච්ඡිද්දකා සුභය ආදි වශයෙන් වචනෙන් සේවර දහස්වර එමින් හෙමින් Taman දැහැන්න කියා ගන්නවා. කියලාට හිතින් හිතෙනවා, හිතින් මෙනෙහි කරනවා. කොහොම ඇහෙන් බලමින්, වචනෙන් කියමින්, එවාගෙම හිතින් අරමුණු කරමින්, හිතින් කියවමින් බොහෝ වේලාවක් ඉන්නකොට අර හිතේ නීවරණ ගති ටිකක් යටපත් වෙලා අර උග්ඝහ නිමිත්ත කියන නිමිත්ත හිතට අරමුණු වෙනවා. ඒකට අරමුණු වෙනකොට අර වගේ දෙපළු වෙච්ච නැත්නම් දෙකට වෙන් වෙච්ච ශරීරයක් හැටියටයි අරමුණු වෙන්නේ. මුලින් උග්ඝා නිමිත්ත අවස්ථාවේ අර ස්වභාවයෙන් තියෙන හැටියටමයි පෙරෙන්නේ. ඒ උග්ඝා නිමිත්ත අවස්ථාවේදී හිත සමාධියක් ඇති වෙනවා පරිකර්ම සමාධිය එක දුර්වල සමාධියක්. නමුත් ඒ වෙලාවේ යෝගාවචරය බොහොම සතුටුදායක තත්ත්වයකින් ඉන්නේ. වතුරේ ගිලා බහලා ඉන්නා වගේ බොහොම සනීපයි. ඒ වගේම ගතට කිසි වේදනාවක් නැහැ වෙන කිසි අරමුණක් හිතෙන්නේ නැහැ බොහෝම සංසුන් මනසක් ඒ වෙලාව පවතිනවා ඒ උග්ඝහ නිමෙත් ලැබුණන් පස්සේ එතනින් ඈතට වෙනම යනවා නම් හරි එතන මිදගෙන භාවනා කරනවා නම් හරි උග්ඝහ නිමෙත් නැවත නැවත නැවත ආවර්ජනා කිරීමේදී මෙනෙහි කිරීමේදී ප්‍රතිභාග නිමෙත් පහළ වෙනවා ප්‍රතිභාග කියන්නේ ඊට අදාළ ඊට වඩා ප්‍රසන්න රෝමේ අරමුණක් ඒ වෙන්වෙච්ච ශරීරයේ ඒකාබද්ධ ශරීරයක් හැටියටයි පෙනෙන්න පටන් ගන්නෙ. ඒකාබද්ධ ශරීරයක් බොහෝම ප්‍රසන්න ශරීරයක් හැටියටයි පේන්නේ. ඒ පෙනෙනකොට ඒ ගැනත් අර වගේ ඇලුම් කරන්නේ නැතුව ආශාවක් ඇති කරගන්න නැතුව මගේ හිත දියුණු වුණා මම සමාධි වුණා කියලා හිතන්නේ නැතුව ඒ අරමුණෙහි හිත පිහිටුවාගෙන විච්ඡේදකාසුබේ නැවත නැවත නැවත මෙනෙහි කරන්නට ඕනේ. එසේ මෙනෙහි කරගෙන යාමේදී තමයි අර නීවරණ පහ යටපත් වෙලා ධානාංග පහ ශක්තිමත් වෙලා උපචාර සමාධිය කියන සමාධි තත්වයෙන් එක සමාධිගත වෙන්නේ තැන්පත් වෙන්නේ. ඒ වෙලාවට අර ප්‍රීති, යාගයෙන් පස්සද්දි, සුඛ, ඒකාග්‍රතාව කියන මේවා හිතේ ගතේ පහළ වෙනවා. ඊළඟට දැන් මේ ලැබිච්ච ප්‍රතිභාග නිමිත්ත අර වගේම වසී භාවයට පමුණවා ගන්නට ඕනේ බොහෝ වේලාවක් නොබිදී නොනැසී පැවතීම සඳහා ටිකෙන් ටික වේලා වැඩි කරමින් ඒක පවත්වා ගන්නට ඕනේ. එසේ පවත්වාගෙන යම් වේලාවකදී ඒ ප්‍රතිභාග නිමිත්ත අරමුණට සිත ගිලා බහින තත්වයක් වගේ එකවරට පැමිණෙන්න පුළුවන්. ඒක ඒක චිත්තක්ෂණයයි. ඉන්පස්සෙ ඉතින් ඒක නැවත නැවත නැවත සමවැදී සමවැදී වසී භාවයට පමුණවා ගන්නට ඕනේ. මෙන්න මේ පිළිවෙලටයි විපුම්බක අසුභයෙහි උග්ඝා නිමිති ප්‍රතිභාග නිමිති විච්ඡේදක අසුභයෙහි උග්ඝා නිමිති ප්‍රතිභාග නිමිති ලැබෙන්නේ කියන එක අපි තේරුම් කරගනිමු. ස්වාමින් වහන්සේ ප්‍රථම ධානයේ කෙමුදයි පහදා දෙන්න. ප්‍රථම ධානයේ පිළිබඳවයි ඊළඟට අපට සාකච්ඡා කරන්න තියෙන්නේ. ප්‍රථම ධානයේ ප්‍රථම ධානයේ කියන්නේ රූපාචර ධාන තියෙනවා හතරක්. මේකට කියනවා චතුස්ක ක්‍රමයෙන් හතරයි කියලා. පංචක ක්‍රමයෙන් පහකුත් ලැබෙන අවස්ථා තියෙනවා. ඒ ලැබෙන්නේ යෝගාවචරයන්ගේ උස්පාක්කම් අනුවයි. බොහෝ ඥානවන්ත තීක්ෂණ ප්‍රඥාවන්තයන්ට ධ්‍යාන හතරකින් සියල්ල සම්පූර්ණ වෙනවා. මධ්‍යම ප්‍රඥාවන්තයන්ට තමයි ධ්‍යාන පහක් ලබන්න සිද්ධ වෙන්නේ. ඒ කෙසේ නමුත් ඒ දෙපිරිසටම ප්‍රථම ධ්‍යාන එක හා සමානයි. අපි මුලින් සඳහන් කළා මේ ප්‍රතිභාග නිමිත්ත ලැබුණු අවස්ථාවේදී ඒ ගැන ඇලුම් කරන්නේ නැතුව ආශා කරන්නේ නැතුව වෙන දේවල් හිතන්නේ නැතුව ඒ නිමිත්ත වශී භාවයට පමුණවා ගන්න ඕන කියලා. ඒ කියන්නේ වේලාව ටිකෙන් ටික වැඩි වෙන හැටියට ඒක පවත්වා ගන්නට ඕනේ. අඩු ගානේ හිතගෙන හිටියත් දකින්න වාඩි වෙලා හිටියත් දකින්න එහෙම නැත්නම් සතිපී හිටියත් දකින්න ඕනම ඉරියව්වකදී ගමනේදී වුණත් ප්‍රතිභාග නිමිත්ත නොබිදී පැවතින්න අපි වශී කර ගන්නට ඕනේ. ඒක මනා සිහියෙන් මනා නුවණින් අදිෂ්ඨාන කළා තමයි බොහෝ වේලාවක් ප්‍රතිභාග නිමිත්ත පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රතිභාග නිමිත්ත ආරමුණේදී අර විදිහට හරියට වතුරේ ගිලෙන්න වගේ හිත හිඳා බහින අවස්ථාවක් එනවා. ඒ වෙලාවේ ගත පුදුමාකාර සංසිඳීමකටපත් වෙනවා. ඒ වෙලාවේ පුදුමාකාර ප්‍රීතියක් ගතට සිතට දැනෙනවා. පුදුමාකාර සෝයක් දැනෙනවා. එවාගේම ඒකාග්‍රතාව නිසසේ දැඩිසේ පිහිටෙනවා. හේතුව පංච නීවරණ කියන මේවා යටපත් වීමයි. පංච නීවරණ කියන්නේ මේ සමත භාවනාව, විපස්සනා භාවනා, කුසල් අඩන්නට බාධා කරන අරමුණු පහක් තියෙනවා. කාමච්ඡන්ද කියන නොයෙක් දෙයට ආසාව. ව්‍යාපාද කියන්නේ හැමතැන ගැටෙන සුළු බව. තීන මිද්ද කියන්නේ සිතේ ගතේ ඇලිමැලි ගතිය. චිත්තචෛතසිකයන් ඇලිමැලි ගතිය. බුද්ධත්ව කුක්කොච්ච කියන්නේ සිතේ විසිරීම සහ පසුතැවිල්ල. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආධ්‍යාක තැනක සැක කිරීම. මේවා බාධක මේවා හිත අඳුරු කරනවා ආවරණා නීවරණා කියලා කියනවා. ඒවා කියන්නේ උසස් ගුණ පුරා ගන්න ආවරණයක් වෙනවා නීවරණයක් වෙනවා. මෙන්න මේවාට ප්‍රතිපක්ෂයි විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහ. ඒවා තමයි ශක්තිමත් වෙන මේ අවස්ථාවේදී. ඒ කියන්නේ තීන මිද්දං විචිකිච්ඡා ව්‍යාපාදෝ ධච්ච කුක්කුතං කාමච්ඡන්தோ තිමේ වේරි විතක්කාදී නනුක්කම කියලා සංග්‍රහ ගාතාවක් තියෙනවා. ඒ කියන්නේ තීන මිද්දේ විරුද්ධයි විතර්කයට. විචිකිච්ඡා විරුද්ධයි විචාරයට. ඒ වගේම ප්‍රීතියට විරුද්ධයි ව්‍යාපාදේ. ව්‍යාපාදේ විරුද්ධයි ප්‍රීතියට. ඒ වගේම සුඛයට විරුද්ධයි උද්දච්ච කුක්කුච්ච දෙක. ඒ වගේම ඒකාග්‍රතාවට විරුද්ධයි කාමච්ඡන්දේ. ඔය කියන නීවරණ පහ මේවා සම්පූර්ණයෙන් යටපත් වෙනවා මේ උපචාර සමාධි අවස්ථාවේදීම. ඒ වගේම කුසල විචාරකේ කුසල විචාරේ කුසල ප්‍රීතිය කුසල සුඛය කුසල ඒකාග්‍රතාව කියන මේ අංග පහ ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ දැන් මේ ප්‍රථම ධානය සිටේ චෛතසික වශයෙන් ලැබෙන 33ක්. ඒ 33න් මෙන්න මේ ගුණාංග පහ බොහොම බලගත් වෙනවා. විචාරක විචාර කියන්නේ අරමුණට නැංවීම. විචාරය විචාර කියන්නේ අරමුණේ නිතර නිතර හැසිරවීම. ප්‍රීති ප්‍රීතිය කියන්නේ අරමුණේ හිත පිනවීම. සුඛ ඒ කියන්නේ ඒ අරමුණේ සිත සූපපත් කරනවා. සපවත් කරනවා. ඒකාග්‍රතාව කියන්නේ වෙන කිසි අරමුණකට හිත නොයා ඒ අරමුණේම බැඳී පවතිනවා. මෙන්න මේ ගුණාංග පහ විතර්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහ ධර්මතා පහ ශක්තිමත් වීම නිසා අර උපචාර සමාධියට අනුතුරුව මේ ප්‍රථම අධ්‍යානිකේ නාර්පණාව පළමුවෙන් එක චිත්තක්ෂණයකට පහළ වෙනවා. එක චිත්තක්ෂණයේද පහළ වුණා කියලා නවතින්නේ ඒ අරමුණේ මිසිත පිහිටුවාගෙන ඉදීමේදී නැවත නැවත නැවත සියවර දහස්වර ඒ අර්පණ සිත පහළ වෙනවා. ඒ පහළ වීම අනුව තමන්ගේ හිත පුරුදු කරන්න ඕනේ මේ විතර්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව විනාඩි දෙකක් පවතිනවා කියලා මෙනෙහි කරනකොට විනාඩි දෙකක් පවතිනවා විනාඩි පහක් පවතිනවා විනාඩි 10ක් පවතිනවා විනාඩි 20ක් කොහොම ටිකෙන් ටික වේලා වැඩි කරගන්නට ඕනේ වේලා වැඩි කරගනිමින් බොහෝ වාරයක් ඒ සමාධිය නැවත නැවත ඉපදෙන හැටියට ඉති පුරුදු කරන්න ඕනේ ප්‍රගණනාවක් එසේ පුරුදු කරගෙන ගිහිල්ලා දැන් ඉතින් එතන හිතෙන හැටියට ඒ ප්‍රථම ධානය ලබා ගන්න පුළුවන් බැවින් ඊළඟට ඒක වශී කර ගන්න ඕන කරුණු පහකි. ආවර්ජනාව, සමාපඤ්ඤනාව, අදිඨානය, උත්ථානය, පච්චවේකනාව කියන කරුණු පහට අනුව. ආවර්ජනාව කියන්නේ එතන ඒ ප්‍රතිභාග නිමිත්ත අරමුණු කිරීමයි. ඒක ආවර්ජනා කොට ගන්න ඕන මනසට. ඊළඟට සමාපජ්ජනය කියන්නේ ධානයේද සමවැදීම. ඊළඟට ආවර්ජන සමාපජ්ජන දෙක වැඩි වැඩියෙන් වේලාවක් කරලා කියන්නේ ආවර්ජනා කරමින් සමාධියටපත් වෙනවා. අයමත් ආවර්ජනා කරමින් ධානයටපත් වෙන හැම ජීලයිලපට වේලාව නියම කරගන්නවා. ඒකට කියන අදිඨාන කියලා. ආවර්ජනා කරනවා වේලාව නියම කරගන්නවා සමාධිනා ධානයට. ඒ තුන ප්‍රගුණ කරගෙන ඊළඟට හතරේනේ අදිඨානයක් කියන්නේ දසීතාවක් ගන්නවා. ඒ කියන්නේ වුට්ටාන. ආවර්ජිනා කරනවා, වේලාව නියම කරගන්නවා, අසවල් වේලාවට නැගිටින්න ඕනේ කියලා මේ නැගිටීම අදිෂ්ඨාන කරගන්නවා සමාපඥණයටපත් වෙනවා. එතකොට ඔහු එයින් බලාපොරොත්තු වෙන්නේ කෙටි කෙටි වේලාවල් වලින් මේ සමාධිය නැගිටින්න පුරුදු වීමයි. බොහෝ වේලාවක් දැන් ධ්‍යානලාභයාගේ සිත මේ ප්‍රථම ධ්‍යානයේදී බොහෝම ලැබිකමක් ඇති වෙනවා. ඒකට කියනවා ධ්‍යාන නිකාන්තය කියලා. ඒ නිසා බොහෝ වේලාවක් ඒක ඉඳ හිතෙනවා. ඒ නීති නිසා ඉදිරියට කරන්න තියෙන වැඩ තව තියෙනවා ඒවා පමා වෙනවා. ඒ නිසා කාලයේ කෙටි කෙටි වේලාවල් ධ්‍යාන සමාධියෙන් පුරුදු වීම තමයි අර වුඨාන කෙනකින් කියවෙන්නේ නැගී සිටීම. ඒ කියන්නේ ආවර්ජනා කරනවා, වේලාව නියම කරගන්නවා, වෙලාවට අවදි වෙන්න අදිෂ්ඨාන කරගන්නවා සමාධිනවා. ඔය කරුණු හතරම පුරුදු කරගෙන ගිහිල්ලා තමයි අවසාන වශයෙන් පච්චවේකනා කියන අවසාන වශීතාව පුරුදු කරන්නේ. පච්චවේකනා කියන්නේ ධානයේ දෙස සමයදීලා ධානයෙන් නැගිට ගමම්ම මේක අංග පහ මෙනෙහි කරන්න ඕන. අරමුණට නැගුණා වූ විචාරකය, අරමුණේ ඇසුරුණු විචාරය, අරමුණේ පින වූ ප්‍රීතිය, අරමුණේ සෝපාකල සිත මේ සුඛය, අරමුණේ තන්පත් වූ ඒකාග්‍රතාව කියලා එකින් එකට ඉස්සෙලා හිතලා හිතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව, හිතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ඒ සමූහයෙන් එක වලට මෙහි කරන්නට ඕනොම පුරුදු කළා පුරුදු කළා දැන් ඒකකින් සියවර දහස් වර ධ්‍යානෙ පුරුදු කළා තමයි දෙවෙනි ධ්‍යානෙකට යනවා නම් යන්න වෙන්නේ හැබැයි මේ අසුබ ධ්‍යානවල දෙවෙනි තුන්වෙනි ධ්‍යාන ලැබෙන්නේ නැහැ පළවෙනි ධ්‍යානෙ පමණයි ධ්‍යාන හතරෙන් ඊටාම දුෂ්කර ධ්‍යානය තමයි ප්‍රථම ධ්‍යානය හේතුව මේ නීවරණ කියන අංග පහ යටපත් කිරීම ලේසි පහසු වැඩක් නෙමෙයි යෝගාවචරයන් මේ භාවනා අරමුණකදී භාවනාවට හිත පිහිටවා ගැනීමට බොහෝ බාධා කරනවා මේ නීවරණ පහෙන් යම් යම් එකක් බොහෝ තෙන් මේ කාමච්ඡන්ද ව්‍යාපාර දෙකයි තීන මිද්ද උද්දච්ච දෙකයි බාධා කරනවා බෞද්ධයන්ට නම් විචිකිච්ඡා පහළ වීම බොහොම අඩුයි නමුත් පහළ වෙන්න ඉඩ තියෙනවා භාවනාව ගැන අනිත් හතර තමයි බොහෝ තෙන් බාධා කරන්නේ ඒ නිසා මේ බාධා කිරීම වළක්වා ගන්න ලේසි නෑ ඒවා ජය ගැනීමට ලේසි නෑ. ඒ නිසා මේ ප්‍රථම අධ්‍යානයේපත් වීම දුෂ්කර දෙයක්. ප්‍රථම අධ්‍යානයේපත් වූ කෙනෙකුට දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානයන්ටපත් වීම අපහසු වෙන්නේ හේතුව නීවරණ පහ යටපත් කළ ජයගත නිසා. ධානාංග ශක්තිමත් වීම නිසා, සමාධි ශක්තිය වැඩි වීම නිසා ඒකේ ධානයන්ටපත් වීම අරට වඩා ලේසි වෙනවා. දුෂ්කරම දෙයක තමයි ධානය වස්තුවෙන් ප්‍රථම ධානයටපත් වීම. ඉතින් ඒක මේ අසුභ භාවනාවෙන් ලබාගත් අනං ලොකු ජයග්‍රහණයක්. මෙන්න මේ විදිහටයි ප්‍රථම අධ්‍යානයේ ලැබෙන හැටි ඒකේ යථා තත්ත්වයක් මේ විදිහට පහල කරගන්න පුළුවන් දැනගන්න පුළුවන්. අසුභ අධ්‍යාන වලින් ලැබෙන ප්‍රථම අධ්‍යානයේ පමණයි කියන එක අපි මතක තබා ගනිමු. ස්වාමීන් වහන්සේ ප්‍රථම ධානය සිසු ධානයන්ටත් විදර්ශනාවටත් පාදක කරගන්නේ කෙසේද? අසුභ ධානයන්ගෙන් ප්‍රථම ධානය ලබාගත් යෝගාවචරයාට පුළුවනි ඊළඟ සීලෝම අර්පණා කර්මස්ථාන වලින් ධාන පොදවන්න. ඒ කියන්නේ නීවරණ පහ යටපත් කරගත් කෙනෙක් නිසා ඊළඟට තින් ඒ අසුභ ධානය වඩා වඩා ප්‍රගුණ කරගෙන ඉන් අනතුරුව තමන් කැමතිනම් තමන්ගේ ශරීරයේ තියෙන හේසාලෝමාදී සවිඥානික අසුභයෙහි ප්‍රථම ධානය පොදවන්න පුළුවන් වෙනවා. එපමණක් නෙමෙයි ඊට පස්සේ මෛත්‍රී ධ්‍යාන උපදවන්න සමර්ථ වෙනවා. කසිනා ධ්‍යාන උපදවන්න සමර්ථ වෙනවා. භ්‍රම විහාර ධ්‍යාන සියල්ල උපදවන්න සමර්ථ වෙනවා. ඒක ඉතින් ගුරු උපදේශ අනුව කරන්නට ඕනේ. හැමෝටම හිතුව පරිද්දෙන් කරන්න ගියොත් අපහසුතාවය ඇති වෙන්න පුළුවන් නිසා. එතකොට අෂ්ට සමාපatti දක්වාම ධ්‍යාන වඩන්න පුළුවන්කම තියෙනවා මේ ප්‍රථම ධ්‍යාන ලබාගත් යෝගාවචරයට. විපස්සනාවට හැරීමේදී ක්‍රම තුනකින් එකකින් ඇතුල් වෙන්න පුළුවන්. උපචාර සමාධියේ පමණක් ලබාගත් කෙනෙක් නම් ඒ උපචාර සමාධියේ පිහිටා සුස්ක විදර්ශක වශයෙන් රූප නාම දෙක අරමුණු කරමින් විපස්සනා වඩන්න පුළුවන්. එහෙම නැත්නම් රූපාචර ධ්‍යාන හතරෙන් එකක් හෝ ලබාගත්තා නම් ඒ ධ්‍යානයේ කරනතුරු ධ්‍යානාලෝකයේ විහිදුවලා රූප ධර්ම නාම ධර්ම නාම රූප ධර්ම හොඳින් විපස්සනා කරගන්න පුළුවන්. තවන් දුරට අර උත්සාහවන්තව අෂ්ට සමාපත්තිම බෙදෙවුවා නම් ආකාසානංචාතන විඥානංචාතන ආකෙන්චඤ්ඤාතන නේව සංඥානා සංඥාතන කියන ඒ අනුූප ධානයකින් අනුතුරුව ලැබිච්ච කසිනාලෝකයේ විහිදුවලා තීක්ෂණ ලෙස රූප කලාප නාම කලාප දකිමින් විපස්සනාවට හැරෙන්න පුළුවන්. එනිසා මේ ප්‍රථම ධානයේ ලබා ගැනීම තමයි ඉතාම අවශ්‍ය වෙන්නේ. ප්‍රථම ධානය ලබාගත් කෙනෙකුට මේ විදිහට අර්පණා ධානය සියල්ලම සම්පූර්ණ කළ හැකි බව හිතා පැහැදිලියි. එපමණක් නෙමෙයි විපස්සනාවටත් ඕනෑම ධාන අරමුණකින් අනතුරු විපස්සනාවට හැරෙන්න පුළුවනි. විපස්සනාව වඩන්න පහසු වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ අර්පණා සමාධි ශක්තිය දිනු කරගත්තාමයි. අර්පණා සමාධිය අතුරෙන් කසින ධාන තියෙනවා ආලෝකයේ පතුරු වුණ කසින ධාන තුනක්. ඒ කියන්නේ ඕදාත කසිනය, තේජෝ කසිනය, ආලෝක කසිනය කියලා. මේ කසින තුනෙන් යම්කිසි කසින භාවනාවකින් රූප ධාන හතරක් ලබාගත් කෙනෙකු ඒ කසිනා ලෝකයේ උඩ යට සරස අනන්තා පරිමාණ ලෝක ධාතු වල ආලෝකයේ පිහිදුවල ඒ ආලෝකයේ උඩ පිහිටාගෙන අර වාගේ තීක්ෂණ ලෙස සියුම් වූද රූප කලාප දකිමින් සියුම් වූද නාම ධර්ම අරමුණු කරමින් නාම රූප විපස්සනාවෙන් ආරම්භ කරන්න පුළුවන් පළමුවෙන් ඉතින් කෙරෙන්නේ නාම රූප පරිච්ඡේදය පුරුදු කිරීමයි ඊළඟට ප්‍රත්‍ය පරිග්‍රහණය පුරුදු කිරීමයි ඉන් අනුතුරුව තමයි සම්මාර්ෂණ ඥානය පටන් ගන්නෙ අතීතානාගත වර්තමාන තුන් කාලයට ඇති නාම රූප සම්පින්දණය කරමින් සත්කාලීසාකාර විපස්සනාවෙන් සම්මාර්ෂණය කරනවා එසේ සම්මාර්ෂණය කරගෙන යනකොට තමයි උද්‍යාවේ ඥානය ලැබෙන්න පුළුවන් වෙන්නේ උද්‍යාවේ ඥානයේ සමපන සාකාරයකින් වඩනකොට තමයි භංග අනුපස්සනා ඥානෙ ලබන්න හැකි වෙන්නේ. ඒකත් බොහොම තීක්ෂණ ලෙස වඩන්න හැකි වෙනවා. ඊට පස්සේ තියෙන බාහිරපාඨාන ඥාන, ආදීනම ඥාන, නිබ්බිදා ඥාන, මුංචිත කම්මිතා ඥාන, පරිසංකානුපස්සනා ඥාන, සංකාරුපේකා ඥාන කියන විපස්සනා ඥාන තේලි තේලි යහපත් ලෙස වඩන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තියෙන සත්‍යානුලෝමක විපස්සනා වඩලා මාර්ගඵල ප්‍රතිලාභයේ සිද්ධ වෙනවා හේතුඵල සම්පත් අනුව. මෙන්න මේක නිසා මේ අසුභ භාවනාවක් එසේ මෙසේ දෙයක් නෙමේ සෑම සමත භාවනාවකටම ප්‍රදනම් වෙනවා. ඒ වගේම සුවසේ විපස්සනා ඥාන වඩන්න පහසුවක් වෙනවා. එනිසා මේ අසුභ භාවනාව අපි ප්‍රයෝජන ගැනීමට විශේෂයෙන් අපේක්ෂා කරමු. මෙහිදී සඳහන් වුණානේ අර සාග චරිතයට මේ භාවනා ක්‍රම 10ම සත්‍රායයි කියලා ඉතින් ලෝක සත්‍යයේ සිත් බොහෝ සෙයින් තියෙන සුභ අරමුණු ගැන ඇලෙන්න බැඳෙන ගතියයි. එනිසා මේ සුභ අරමුණු ගැනීමෙන් වැළකීමට ඇලීම් ගැලීම් ගතිය යටපත් කරගෙන නියම භාවනා මාර්ගයක හිත යොදාගෙන නිවන් මඟට පිවිසීමටත් අසෝ භාවනාව අතිශයින් උපකාර වෙනවා. එනිසා අපි මේ කරන භාවනා මාර්ගය සමාගේ චිත්ත සංතාන තුළ බෝධිපාක්ෂ ධර්මයන් වැඩෙන භාවනාවක් බැවින් මඟඵල නිවනට උපනිශ්‍රේ වෙනවා. එනිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුව මේ පිළිවෙත් මඟ අනුගමනය කරලා අපටත් මේ සංසාර ගමන කෙටි කරගෙන නිවන් මඟ පිය නගා ඊතා සුවසේ ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන සහිතව මාර්ගඵල නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට අපේ මේ භාවනා මාර්ගය මේ සම්බන්ධ කළ සාකච්ඡාවද උපකාර වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා මේ භවනා සම්බන්ධයෙන් අපි ජනික කරගත් කුසල සම්භාරයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු සෑම දිනාට පෙරුවන් සරණයි